දැන් මාස 6ක් යන ඉස්සර වෙලා ආන්ග්‍රේම සමහර ප්‍රධානින් දැන් කියලා දෙනවා මත්තර ගුවන්තොටුපොළ වහලා අභ්‍යන්තර ගුවන්තොටුපොළක් කියලා කරන්න ඕනේ. දැන් අල්ලපු තැන තවත් ගුවන්තොටුපොළක් අභ්‍යන්තර දීර වෙලා. අපි අහන්නේ මෙහෙම අපරාධ කරනකොට ආණ්ඩුව ජාතික ව්‍යාපාර කියලා ආරම්භ කරපු හැම වැඩකින්ම මහා පරිමාණ දූෂණයක් මතුවලා තියෙනවා. අපි කිව්වා මේ හොරකම් කරලා තියෙන්නේ දූෂණය කරන්නේ වංචා කරන්නේ මේ රටේ ජාතික ධනය. සමුනාසල කඩේට කියලා ගන්න පරිප්පු ටිකට සීනි ටිකට බෙහෙත් එකට ආණ්ඩුව බදු ගන්නවා. ඒ බදු එකතු කරලා තමයි ඔය ගන්න ණය. ඒ නිසා තමයි ණය ගෙවන්න තියෙන නිසා තමයි බදු අඩු කරන්න බැරි.